අපි මේ මාසේ ඉඳලා අපිට නැව් වලින් හම්බෙන ඒජන්ට්ලයන් ඉන්සෙන්ටිව් එකක් හම්බුණා. ඒක අපිට සමෝ බෙදලා නැහැ ලොකු මාසුරු වැඩිපුර අරගෙන අපිට බොහොම අඩුව ගෙව්වා. අපි ඒ සම්බන්ධව ලියුම් ලිව්වා ලිඛිතව දැනුම් දෙමින් තීරම කරා. කරලා කරලා කිව්වා අපේ සංවත්සරය තමයි අද අගෝස්තු පළවෙනිද. නමුත් අද වෙනකොට අපිට ඒ අගෝස්තු පළවෙනි දෙක මේ ගෙව්වේ නැහැ. ඒකින්ද අපි අද ජමුළු ජයබාලුවම වැඩ නැහැ. අපිට සාමාන්‍ය මාසෙ රුපියල් 7000ක් හම් වෙනවා. විධායක නිලධාරී කෙනෙක් සාමාන්‍ය මාසෙ රුපියල් 8500ක් විතර ගන්න. අපි කොහොම ඒ වරද නිවැරදි කරන්න කියලා. ඒක එහෙම වෙන්න බෑ සමව වෙන්න ඕනේ. මොකද අපි තමයි මේ යාඩ් එකේ දූවිලි කාගෙන මේ රෑනවා බලලා වැඩ කරන්නේ. එක දිගට පැය 24 වැඩ. ඕක තමයි ප්‍රශ්නේ.